මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මේ කෝයේ බොකුටද පුකුටද කියන මිනිහා මිනිහා හුළු එළිය නිවුනට පස්සේ තව හුළුවත්තක් ගැඩ ගන්නවා ඇති. දැන් මේ මිනිහා අපිට දෙන්නට වද දෙයිද දන්නේ නැහැ. අන්න දැන් මේ කළු වලාකුළ හෙමින් හෙමින් ඈත් වෙනවා. ඒකම හන්ද අපි දිහාට එළිය දෙනවා අර බලන්නකො බිසෝ. අනේ මේ ඔය ලස්සන බලන එක පැත්තක දාලා අපි මේ කොටු වෙලා ඉන්න මරුගුලෙන් බේරෙන්න හැටි කල්පනා කරන්න උනා මේ. ආ ඔව් ඒක ඇත්ත ඒක ඇත්ත. බිසෝ ඒ වුණාට මේ මහා මොගලානට පායන චන්ද්‍රයාගේ ලස්සන මොනතරම් සිත් ඇද ගන්නවද? මට මතක් වෙනවා කුණ්ඩලකේසි කතාව. ඊ අන්න බලන්න හඳ මඩල හරියට රන් තැටියක් වගේ බැබලෙන ලස්සන. ඔයාට නම් ජීවිතේට මරණ තර්ජනාවක් තේරෙන්නෙත් නැහැ. කොහොමද තේරෙන්නේ කියලා දන්නෙත් නැහැ. මේ හතුරෙක් මර්ධනය කරන්න දන්නෙත් නැහැ. දැන් අර මෙතන හිටිය බොකුටද බොකුටද කියන නපුරු මිනිහ අපට මොනවා කරයිද කියලා ඩිංගක්ක හිතලා බැලුවොත් නේද හොඳ? ආ. ඔව්. මං ඒ ගැන හිතලා බැලුවා. ඒකද හඳ දිහා බලාගෙන කුණ්ඩලකේශිගේ කතාව මතක් කරලා දොඩවන්නේ. දැන් අර පෙරේපැත්තට ගිහින් නපුරු මිනිහ ආයුධය කුළු කරගෙන පැනලා ඔයාව මරලා දැම්මොත් මට මොකද වෙන්නේ? මං හිතන්නේ මිනිහා ඒ වගේ දරුණු අපරාධයක් කරයි කියලා. ඕනනම් මිනිහා අපිව බය කරන්නට තුවක්කු බටයක් හරි කැත්තක් හරි උලුක් කරයි. ඉති ඒ මිනිහේ මාවුද උලුක් කරනකොට මොකද ඔයා ඒ මිනිහට උලුක් කරන්නේ? හා? ඇඟිල්ලද? නෑ නෑ. මගේ හදවතේ තියෙන මහා බල සම්පන්න මෛත්‍රී කියන ආයුධය එළියට ගන්න. විසෝ ඉන්නකෝ. මේ මේ බොකුතු හොරා අපි දෙන්නට කරදරයක් හිංසාවක් අඩන්තේට්ටමක් නපුරක් හේම කරන්න එපා. බොකුඩු ඌරට මෙහි නැති දෙයක් තියෙනවා නම් අපට කියනවා හොඳයි. එතකොට එව්වා හෙට ඊර පායල බැහැලයන්ට කලින් මේ මහා මෝගලම් පොජ්ජේ අලි හදිරන් හීනේ තියේ කියලා. ආ ආන් ඒක කදිමයි. ඒ සීරටම කලින් මට හූරා කීවේ උඹ ඉතරයි හිතාදියෝ. මේ මං මිනිහත් බොලා වගේමයි. අඩුවක් නැහැ. ඒ තොයි සිදාදියෙන් එන එක ළමන් රිලා නකුට කියලා මට නියවනවා. හරිද ඒක? ඇහුරා. කොහෙත්ම හරි නෑ හූරා. ඒක වැරදි. මේ ඇත්තෝ මට හූරා කී එකටයි මට කියාපු බහටයි මයේ පපු කැනැත්ත පත් වුණා හූරා. දැන් ඉතින් දල කඩාගත්තු ඇතාටවත් මුල් කඳ පිඹුරටවත් කොටි හපුවටවත් බය වෙන්න කාරින් නැහැ. දැන් දැරියා මගේ ගල්ලෙන්ට රිංගලා ඉඳලා මේ කරවල තුනී වෙලා ඉරදී යෝලකේ ගල මුදුනින් එබිලා බලන කලියෙන් කුඩම් ගහගෙන හැපියා ගන්නට තේරුනේ නැද්ද හූරෝ තේරුණා තේරුණා හූරා ඒත් මේ මේ කොයි සව්වේද බොකුඩු හූරාගේ ලෙන්ගුහාව තියෙන්නේ හුඟක් ඈතද නැත්තම් ඉමේද ඒක හූවක දුරයි මං ගෙහුම් ගෙනාවා හුළුවතු අතේ ඇඟිලි ගන්නට. ආ ඒ කියන්නේ හුළුවෙලි 10ක් ඉවර වෙනකල් යන්න ඕන නේ? ආන් එව්වෙන් අඩක් කම්මුතු වෙන්න කලියෙන්. අර උහට පේන ගල් කන්දට තමයි කියන්නේ යකා බින්ද ගල කියලා. ඩිංගෙත්ත පමා වෙනවා මං එනකල් හුරා. මම නම් කීයකටවත් ඒ ගල් කන්දේ නම් යන්නේ නැහැ නාමේ. ඔයා යන්නත් එපා. ඒ මිනිහට කියන්න අපි මේ මහා ගලමුල හෙට එළි වෙනකල්ම ඉන්නවයි කියලා. හොඳද? ඔයා බයද මේ මිනිහට? <laughs> මම නෙවෙයි බය වෙලා වෙවුලන්නේ. අන්න බලන්න හඳ වටේට ලොකු වලාපැටියක් හැදෙනවා බිසවර. ඒ නාමෙන් අපි මේ වැටිලා ඉන්න අමාරුවෙන් බේරිලා පැන ගන්නට කල්පනා කරන්නේ නැතුව හඳ දිහා බලාගෙන පිස්සු කතා කියන්නේ. ඔයා හඳ පිස්සෙක්ද? ආ සමායෙන්ට පිස්සෝ. මේ මොකද්ද ඔයා කියන්නේ? කියලා ඇති වැඩක් නැහැ. එක්කෝ ආදරේ අපි දෙන්නම මරලා දායි. නැත්තම් නෝමිලොත් පරල මගෙන් ආයෙත් ප්‍රයෝජන අරගෙන අන්න බිසෝ හඳ ආයෙත් බැහැනවා අර කළු වලාකුලට මං යනවා මහා කැලෑව පැත්තට ගිහින් නපුරු වනමුර්ගියෙකුට ගොදුරු වෙලා ජීවිතය ඉවර කරගන්නවා. ආ මේ මේ ඔයාට එහෙම යන්න බැරි වෙන විදියටයි මම මගේ කමිසෙ ඉරලා ඔයාගේ අත් දෙක මගේ අතකට තියලා බැඳගෙන ඉන්නේ. ඒ හින්දා ඒ වැඩේ හරියන්නේ නැහැ. මං අනේ මගේ අපච්චි මට මේ වගේ දුක් විඳලා මැරෙන්න ඇරි. ඒ මට ඕන කරන මිනිහෙක් ඉන්න මට හිතන දුන්නේ. ඔයා කියන්න මම මස් ගන්නෑ කියලා. අර කිසිම කෑමක් එපා කියලා කියන්න. බිසෝ කන්ට බොන්ට දෙන දේ එපා කියවම හිතන්නේ අපි මේ මිනිස්යාගේ සිරිත් විරිත් වලට නිග්‍රහ කරනවා කියලා. මිනිහට නිඳා කරනවා කියලා හිතයි. ඒ වුණාට මොන මල පෙරේත මිනිහද කවුද දන්නේ නාමේ? මල පෙරේත මිනිහෙක් නාමල් කිව්වේ? මේ ඔයාට නෙමෙයි මං කිව්වේ. ආ කමක් නෑ මට එහෙම කිව්වත්. නමුත් ආ අර බලන්න. ඒ මිනිහා ලිපක් හදලා දරකෝටු අවුලගෙන මොකද්ද කරන්න කියලා. වාට තේරෙන්නේ දර. යකට යා කේන්දරට අල්ලගෙන රත් කරනවා. අපිව හංවලු ගවන්නද? බය වෙන්න එපා කෙල්ලි. අපි මිනිහට අහිතක් නොහිතා අපේ අහිංසකකමයි මෛත්‍රිය පෙන්නමු. අන්න අන්න. ඒ මිනිහා ආයතර ලැබු කබල තියෙනව බොනවා. අපේ තේියේ නේ. දැන් ඕව බීල වෙලේ මිනිහව මරලා දාලා මාව හිර කරගත්තොත් පාත් දැරෙනවා. අඬන්න එපා බිසෝ. අඬලා ඉකි ගහලා වැළපිලා බෑ ජීවිතේට හරස් වෙන කිසිම ප්‍රශ්නයකට සමනයක් ගන්නට. ඔය මේ ඒ හින්දා අපි සාන්තව සංසුන්ව ඒ අපට හරස් වෙන ප්‍රශ්න වලට මූණ දෙමු. තේරුණාද බිසෝ? ඔබට තේරුණාද? ඈ ඔයාට මං ආදරේ. මාත් එහෙමයි. ඒ වුණාට අපි මෙයාවේ මා නරක මිනිමරුවෙක් ළඟට නේද? අපි කොහොමද බේරෙන්නේ මේ උගුලෙන්? අපට තියනවා හොඳ ආයුධ ටිකක්. ඒ දෙකම මම පාවිච්චි කරනවා. ඔයා ළඟ නැහැ කිසිම ආයුධයක් නාමේ. වෙන එකත් අල්පිරිත්යක්වත් තියනවද? අර ගින්දරට යකඩ කූරක් අල්ලගෙන රත් කරන වනචාරීගෙන් බේරෙන්න. මොනවා? ඒ මිනිහා යකඩ කුරක් රත් කරනවා කියව නේද කෝ? යකඩ කුරක් නෑ. නැත්තම් අර ගිනි ගහන ලිපලන් ඉඳගෙන අර මිනිහා මොනවද කරන්නේ? ආ බිසෝ අන්න බලන්න. ඒ මිනිහා රත් කරපු දේවල් ලොකු කේල් කුලයක් උඩ තියෙනවා අර. අන්න ඒවෙන් කෑල්ලක් කඩාගෙන මිනිහා කාලා. අනේ, ඊයකා මිනිහෙක් නෙවෙයි යකෙක්. නාමල් අපි මෙතනින් පැනලා දුවමු පණ බේරගෙන නැගිටින්න. නැගිටින්න යකා ඉඳ කලින් දුවමු. ඉතින් දුවන්නේ කැලේටද? කැලේ මේ රැයට මාරෙන්ගේ කෙලි බිමක් බිසෝ. දැන් අපි මොකද කරන්නේ? මේ බිසෝ ඔය සීරටම කලින් ඔය අඬන එක නවත්තන්නකෝ. හරි හරි මං අඬන්නේ. අන්න හරි. දැන් අන්න බලන්න අර මිනිහා අර පොඩි පහේ ගිනිමැලියක් අවුලගෙන සත් කිරුවේ මොනවද කියලා. අර අර පේනවද? අපි දෙන්නේ රත් කරපු යකඩ කෝටු වලින් හම්මඩු ගහන්නද කොයිද යන්නේ? හම්මඩු ගහන්න? ඈ? ඔයා දන්නවද හම්මඩු ගහනවා කියන එකේ තේරුම? මොකද මන් නටන්නේ? අගේ අපච්චිගේ හරක් පට්ටි හිටිය හරක් සේරම අපච්චි හම්මඩු ගෙව්. එක සැරයක් හරකුන්ගේ කකුල් හතරම ගැට ගහලා උන් බිම දාලා අන්න අර වගේ යකඩ කූරු ගින්නට අල්ලලා රතු පාට වෙනකල් රත් කළා හරක මරහඬ දෙද්දි උගේ පිටේ ලොකු අකුරු වගේ කරේ අකඩ කූරෙන් පිච්චුවා. ඒ ඉතින් ඔයාගේ අප්පච්චිගේ හරක් පට්ටියේ හරක් හොරකම් කරයි කියලා හංවඩු ගහන්න ඇති. නමුත් මේ අලි කැලේ මැද්ද ඉන්න මිනිහා ඇයි අපිව හංවඩු ගහන්නේ? පිටින්නේ නැමේ. ඇයි ඇයි? අර බල්ලා මේ ළඟ ඉඳලා කෑ ගැව්වේ. හරි හරි මට ඇහුණා. මේ මේ අපි දනගගා ආයෙත් නගිමර ගල්පරෝති උඩට හිකවට මේ මේ මේසෙදි මව උස්සගෙන යන්න එපා. මං දැන් දන්නවා ගල උඩට නගින්න. අන්න අර බොකුටා ඒ සැරේ ලොකු ගිනි ගොඩක් අවුලනවා. වල්ලාලියා ගින්දර දිහාට එන එකක් නෑමයි. ඒ උනට මේ ගල උඩට නගිමු. වල්ලාලියාගේ හොඳ වෙලෙන් රුව පටලවලා ඇදගන්න බැරි වෙන්න. හරි හරි. තේරුණාද ඔයාලට? හරි තේරුණා තේරුණා. මේ දැන් අර හපුට මේ බොකුට හපුට නෙවෙයි. හරි හරි. බොකුට <laughs> අපිව හොයයිද? මේ දැන් ඇති ගලේ භාගයක් උඩට නැග්ගා. දැන් බලන්න මේ මිනිහා. අර ගිනිමැලේට තව තවත් වේලිච්ච කොළරොඩු දාලා අවුලනවා. මොකද? අර බලන්න. ඒ මිනිහා දැන් මේ පැත්තට එන්න හදනවා. අර බලන්න අර ගින්දරට දාලා කරපු යකඩ කුරු එකතු කරන පේනද ඔයාට? මේ යකඩ කූරු කොහොමද අතින් අල්ලගෙන එකතු කරන්නේ? යකඩයක් රත් වුණාම අල්ලන්න බෑනේ. අත පිච්චෙනවා. ඈ? බුකුට ඒ ගින්දරට ලං කරලා රත් කිරුවේ වේලපු දඩමස් කෝටු වගේක් බිසෝ. අර දැන් අපි ඕව නොකෑවොත් මිනිහා හිතන්නේ ඕන දෙයක් හිතාගත්තු දෙ. මම නම් කට හරියකට ගන්නෙ නෑ ඒ ජරාව. බිසෝ මම මස් මාංශ කන්ට බල කරනව නෙවෙයි. නමුත් මිනිස් ඉතිහාසයට එබිලා බැලුවොත් අපේ ඈත ඈත මුතුන් මිත්තු ශීලාචාර වෙලා ගොවිතැන්පත් පටන් ගන්නට කලින් මොනවද වැඩිපුරම ආහාරයට ගත්තේ? ඔහෝ! හිදාදි හූරයි අබුඩින්ගයි ආයෙත් පැනපි. සිංගලා ඉන්න ඉසව්වකින් එලි බහිනවා හොඳයි අලි කපොල්ල පලච්චි. මොනවද මිනිහ කියන්නේ? අලි කපොල්ල කියන්නේ කෑ ගහපු වල්ලලියට. පලච්චි කියන්නේ ඌ ගියා කියනවා. ආ. මේ මේ අපි මේ මහා ගල උඩට නැග්ගා මේ බොකුට හුරෝ. <laughs> බිය ගුළු ඇබිටිල්ලෙක් ඔය හූරා. අන්න අන්න ඔයාට දැන්න. බයගුළු මොකද එකක් කීවා. නෑ නෑ නෑ ඇබිටිල් නයි කීවේ. මං හීන් මීයක් වගේ කිව්වා. <laughs> අලියට බය මේ ගල උඩට නැග්ගට. ඕ ඕ අරුන් අදත් ආයෙත් පැනලා ගිනි බට පුපුරවනවා. ඔය ඇත්තෝ හොම්මම ලගිනවා හොඳ. මං ඒ ගිනි බටේ ඇහිච්ච ඉසව්වට මං ගච්චලා එනකම්. ඒක පන්නලා එන කලියෙන් ආදි මන්දිරා නන්දරාමත් ආවේ මිනිහ නෑ. ලොකු නම් එහාට මෙහාට වැනෙනවා පේනවා. කවුද ඒ යකඩ ගේට්ටුවට තඩි බාන්නේ ඈ? මේ මමයි නගා මට මහා නරක ආරංචියක් ආවා කඩේට ආපු මහ කැලේ හේන්කාර මිනිහෙකුගේ. ඒක එච්චර හොඳ නෑ නගා. මේ අවශ්‍ය තවත් ඉන්නේ යක් වෙලාද? මොනවද දන්නේ අපට මේ සිද්ධ වෙන වින්නේ කියන්නේ? <coughs> කලබල නොවේ ඩිංගක් මං කියන එව්වට කන් දෙනවා නම් ඔය කියන එක වින්නහියක්වත් වෙන්නේ නෑ නගා. කොයි දැන් ආරච්චි මස්සින? අන්නාර ඒගොඩ ගම්පලාතේ කාගේදෝ මේ පොල්වරකම් කොරන්ට ගහකට නැගපු කොල්ලෙක් ගහක බැඳලා ඉන්නවයි කියලා ඌලිහන්ට ගියා. ගියා ගියාමයි තාම ආවේ නෑ. ඊට ලොකු කරදරයක් නේද මේ බිසෝ ආගිය අතක් නැති එක ඈ තමුන්ගේ පවුලේ පටලැවිලි නේද සේරටම කලියෙන් බේරගන්න වටින්නේ. ඇයි? ඇයි මොකද බිසෝ ගැන මොකුත් නරක ආරංචියක්වත් කිව්වද කවුරුවත් ඈ? බිසෝ ගැන ඔය කිසිම නරක ආරංචි එන්නේ නෑ මුල ඉඳලම මං කියාපු දේ ඇහුවනම්. මට ඇහුන්නේ මොකද්ද මුදියන්ස අයියා කියාපු දේ? <laughs> අද විතරක් නෙවෙයි මං කියාපු දේ කවදාවත් වෙනකාට ඇහුනේ නෑනේ. මං අහන්නේ දැන් කියාපු නරක ආරංචිය මොකද්ද කියලායි අයියා. මං මේක නොකිය බලන්න ඕනේ ආරංචිය එන්නකල්. තැවුනේ නෑ මුදි අයියා. දැන් ඒ පොල් හොරකම් කරන්ට ගහකට නැගපු කොල්ලා බේරගන්න එකට වඩා ලොකු නැද්ද? තමන්ගේ දෝනියන්ද හොයලා හිටා. බිසෝ හොයන්ට තිරිකලේ නැගලා මහා වන්‍ය පැත්තට එලවගෙන ගියානේ. ඉතින් ඇයි අල්ලානනාවේ? අහන්ට එපා ඒ ගැන මගෙන් අයියා. මන් දන්නේ නෑ. ඊට පස්සේ මොකද වුනේ කියන්න මන් දන්නේ නෑ. හේ ඇයි මොකුත් නරක සිද්ධ වෙලාද? අනේ කියන්න මුදිය අයියා. මොකද උනේ විසෝට කරදරයක්ද? එහෙම නැත්තම් නැත්තම් මේ මේ ඇයි ඇයි ඇයි නැවැත්තුවේ? ඊතුරු හරියක් නොකිය. ඔන්න ඔතන තමා මේ මහා පටලැවිල්ලේ මුල නගා. හොඳයි. ඒක නම් මං ආරච්චිලා එනකල් මොකවත්ම කියන්නේ. මං අහන්නේ බිසෝට මුකුත් නරක සිද්ධ වෙලාද කියලායි අයියා. ඒ බිසෝ එදු මෑණියන්ද මම නේද? ඇයි ඒ නරක ආරංචි මට හංගන්නේ? ඇති ඇති. ඩිංගක් ඉවසන්ත නගා. ඉවසන්නේ කොහොමද? මයි කෙල්ලට මොකද උනේ කියලා කියන්නේ නැත්තම් මං හරි හරි හරි කලබල වෙන්න එපා කිව්වනේ. මං ඒ ආරංචිය ගෙනාපු මිනිහා කී දේ සේරම නගාට කියන්න. ඩිංගක් ඉවසගෙන ඉවසන්ට කියන්නේ පිසෝට හානියක් වෙලාද? නැත්තම් නෑ නෑ නෑ. නෑ නෑ කියන්නේ විසූපන පිටින් ඉන්නවද නැද්ද කියලා ඇයි මට නොකියන්නේ මයි කෙල්ල මැරුවද තියෝසාකේ මම මේ පණිවිඩ ආරංචි කියන්නට වෙත් මං කෙලිම යනවයි සේරුණු අතේ එපා එපා එපා නගා කලබල වෙන්න එපා එහෙනම් කොහොමයි කෙල්ල විසූ කොහෙද ඉන්නේ කියලා කියන්නේ නැත්තේ ඇයි බීසෝ මේ දැන් ඉන්න තැනක් ඉසව්වක්වත් මට ආය ආරංචිය කියාපු ගොයියවත් දන්නේ නැහැ කීවනකා. අර මහණි. ඒ අර මහණි. කොංගිලි වෙලාද මන් දන්නේ. අර මහණි. ගෙලෙන් හයරෙන් කාර් එක කන්දියට ගිහින් ඉක්මන් කරපන්. හයරෙන් කාර් එකේ කොහෙකින්ද බීසෝ හොයන්ට මේ ගෑණි මේ දඟලන්නේ? ඒ අර මහණි. මගේ කාර් එක තියෙනවා. එපා හයරෙන් කාර් එකක් ගේන්න. අර මහණි. යකු බලාගෙන ඉන්නේ. දුවලගේ ජේමිසාගේ හයරි කාඩ් කරගෙන එනවා ඉක්මන් කරලා. ඒක මට කරන නිංගිරාවක් නගා. මෙච්චර හොඳ කාර් තියෙද්දි ඇයි හයරින් කාර් එකක් ගේන්නේ? මට තව වැඩගත් ගමන් කීපයක්ම යන්න තියෙන හින්දා මං හයරින් කාර් එකක් ගෙන්නාගෙන යනවා. ඉදාදියටවත් ඊට පස්සේ පොලිසිය මහත්තුරුයි පිසෝවයි නාමලයි හොයාගෙන මහබැද්දට ගියොත් මං අර දහස් ගාණක් වේදන් කොල්ලා හේන් වල ඉහපු බේත්තට පැල දැක්කොත් මං කපෝතේ. එහෙනම් කොහොම හරි මේ ලොක්කි පොලිසියට යන එක නවත්තන්නම ඕනේ. ඒ මොකද්ද මං කියන බොරුව? හරමාලේ උඹ තවමත් ගන්නද වන්නේ? දුවලා ගිහින් කුලි කාරකක් දෙන්න මේක කීවේ මං? මෙහෙ බලන්න නගා මං පිටමිනියෙක්ද? ඇයි මගේ මේ අලුත් කාර් එකේ ගියා මම අතිකමද්ද විසෝව හොයන්ට. අනික විසෝ ගියේ මහබැද්දේ අලි හදිරම පැත්තට. ඒ පැත්තට යන එකත් භයානකයි. අනේ ඒ හින්දා තමයි මම පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරා. එපා එපා. ඒ පැමිණිල්ල කෙරුවයි කියලා විසෝව ඉන්න තැන හොයන්ට බෑ. ඒ මහ මෝකලම් පොජ්ජට යනවනම් පොලිසිය ඇත්තෝ එක්කරගෙන ගිහින් බිසෝවයි නාමෙලාවයි අල්ලන්ට බෑ. ඇයි බැරි මට අයිතිය නැද්ද මං අහන්නේ? මේ අහන්ත නගා. ඒ වල්ලලි මූකලානේ බේතට පැල කරන ගොයියලා දාලා ඉන්නවලු මහා නපුරු මුරකාවල්කාරයෝ. ඉතින් බිසෝයි නාමෙලයි වැරදිලා හරි ඒ නරක පැත්තට ඇතුල් වෙලා හිටියොත් ඒ දෙන්න මෙහාට ගන්න එක සුළුපටු වැඩක් නෙවෙයි. මේ මුරකාවල් කාරයෝ ඩිංගක් හරි සැකහිතන කවුරු හරි ආවොත් උන්ද පන පිටින් ආපහු යන්නේ නැහැ කියලයි හේන් වමන ගොයියලා කියන්නේ. හ්ම්. එහෙනම් මම මගේ කාර් එක මේ ගේට්ටුව ගාවට ගන්නකම්. මහගලේ මහතු මහදෙයනේ මගේ දෝණියෙන් දා බේරා දෙනසේකෝ. මෙසෝටයි නාමයටයි කිසිම අපදාවක් හිරියරයක් කරදරයක් නොවෙන්න ආරසා කරගන්නාසේක්වා. ඒ දෙන්නම කරදරයක් අතෝරයක් හිංසා පීඩාවක් නැතුව ආපහු මේ මුළු මුවන් පැලැස්සට ළඟා කර දෙනසේක්වා. මිසෝගේ රූපෙට සමාන රිදි රූපයක් තනි රිදියෙන් අඹලා මහගලේ මහ දෙයන්ට මං ඔප්පු කරනවා ඔප්පු කනවා කරනවා මයි සත්තයි සාතිකයි. හා මේ එල්ලේ ආරච්චි වස් දින හොඳ වෙලාවට. හා. හ්ම් හ්ම්. අපි ඕමම යන් අපි බිසෝ හොයන්න. හ්ම්. ය ය ය. පොලිසියට යන්න ඕනේ නැහැ. අපිට පුළුවන් හොයාගන්න. ය ය. හ්ම්. අද මුවන් පැලසිය රඟපෑවෝ රම්‍යා වනිගසේකර රත්නාලාල්නී ජයකොඩි, රෝහණ සිරිවර්ධන, අතුල සමරවීර සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලිනායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.